අරණ මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේගේ දේශනාව ඊ타ත්ම වැදගත් කියලා අපිට හිතෙන්නේ අපේ වීරිය සඳහා උදව් උනන්දු කරනවා පමණක් නෙවෙයි ස්වාමින් වහන්ස අර ගිය සැරේ අපිට කියලා දුන්නා වගේ ඒකේ කරුණෝ ප්‍රඥාව සමග මුසු වෙලා තිබ්බේ නැත්තම් ප්‍රඥාවත් එක්ක මේක අපූර්වට යෙදෙන්න ඕන කියන එක නැවතත් අපිට ප්‍රත්‍යක්ෂ වුණා ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළින්. ඒ වගේම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කිව්ව වීරියට උපකාර වන ධර්ම 11ේදී පළවෙනි කාර්ය කාරණාවේදී ඒ කියන්නේ අපාය බය කියන දෙයට මට හිතුණා තවත් දෙයක් ආවර්ජනා කිරීම ගොඩක් වැදගත් වෙනවා කියලා ඒකත් එක්ක මරණය ආවර්ජනය කිරීම. ඒ කියන්නේ මරණානුස්සතිය අපි ආවර්ජනය කරේ නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මං නාකි වෙලානේ මැරෙන්නේ තරුණ කාලෙදි හිතන්න පුළුවන් එහෙම සාමාන්‍ය. සාමාන්‍යයෙන් හිතෙන දෙයක්. එතකොට මම බොහොම ශක්තිමත්. ඒ නිසා මට දැම්මම මේක එච්චර ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. රිටයර් වුණාට පස්සේ කරන්න පුළුවන් ওই වගේ දේවල්. නමුත් නියම විදිහට මරණානුස්සතිය වඩන කෙනෙක් නම් එතකොට එයා දන්නවා ඕනෑම වෙලාවක බුදුහාඳුරෝ කියලා තියෙන හැටියට මගේ මරණය වෙන්න පුළුවන් කියන කාරණේ. එතකොට ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ එහෙම මරණය ඇති වුණොත් තමන් මානසිකව ප්‍රඥාවන්තව කෙලස් වලින් අඩු වෙලා තිබ්බේ නැත්තම් දැන් අපේ අපි අහලා තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ පවා ඇතැම් ආත්මවල තිරිසන් ආත්ම භාවයන් වල උප්පත්තිය ලැබුවා කියලා. එතකොට යම්කිසි කෙනෙක් අපේ බෝසතාණන් වහන්සේ හරි වෙන බෝසතාණන් වහන්සේ කෙනෙක් වුණත් තිරිසන් ආත්මයක උප්පත්තිය ලැබුවාම අනිත් තිරිසනුන්ට වඩා දියුණු තත්වයක පැවතියක් මනස මේ ධාන වගේ தত্ত্ব ලබන්න පුළුවන් ශරීරයක් මනසක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ ඒ දේ පවා අපිට හිතන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් නම් එතකොට මරණය ආවර්ජනය කිරීම වගේම සසරේ තියෙන දීර්ඝ බව කොයි තත්ත්වයට වැටෙන්න පුළුවන්ද කියන එක දැනගත්තාම මේ ප්‍රත්‍යවේක්ෂාව වැදගත් වෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ අපි බොහෝම දෙනෙක් මරණය කියලා කියනකොට ඇති වෙන්නේ බයක්. අපි බොහොම දෙනෙකුට. ඉතින් අර ස්වාමීන් වහන්සේ අපිට නැවත වතාවක් මතු කරලා දුන්න දෙයක් සිහියෙන් සහ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන එක ඒක තේරුම් ගන්න ගොඩක් ප්‍රඥාවත් එක්ක මුසු වෙලා හරියට මම පාඩම් කරොත් විතරයි විභාගේ පාස් වෙන්නේ. ඒ වගේ ප්‍රතිඵලයක් අනුව ඒ කියන්නේ මම ලෑස්තිලා හිටියොත් විතරයි හරියට මරණයෙන් පස්සේ මේක නියම தත්ත්වයට යන්න පුළුවන් කියන දේ වගේ දෙයක් මට හිතෙනවා අර අපාය බයට ඒවත් එකතු කරගන්න එක වැදගත් කියලා හිතෙනවා. ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ මරණ සති සූත්‍ර සූත්‍රය දේශනා කරනවා. මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝගදා අමත පරියෝසාන දැන් මරණානුස්සති කියන එක අපිට පෙන්වන්නේ සමත භාවනාවක් හැටියට මෙතන කියන්නේ මරණ සති මරණය පිළිබඳව සිහිය ඉපදවීම මරණය මුල් කොටගෙන සිහිය ඉපදවීම එතකොට ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාත්‍රී කාලය උදා වෙනකොට කල්පනා කරලා බලනකොට මේ රැයේ මම මේ යන්නට කොතෙක් සාධක තියෙනවා. ඒ නිසා ඕනම මොහොතක මම මේ යන්නට පුළුවන්. එහෙමනම් දැන් මගේ මනස මොන වගේ මට්ටමකද තියෙන්නේ? දැන් මගේ මනස කුසලයකද අකුසලයකද තියෙන්නේ? එතකොට මම දැන් මේ මොහොතේ මේ යන්නට පුළුවන් නම් මේ මොහොතේ මගේ මනස තියෙන අකුසලයක නම් මිය ගිය සැනින් දුගතියකයි උපදින්නේ. ඒ නිසා ඒක කල්පනා කරලා වහාම අර අකුසලයෙන් සිත මුදවාගෙන කුසලයට නැඹුරු කළ යුතුයි. ඊළඟට කුසලයක සිත පවතිනවා නම් ඒ පිළිබඳව සතුට උපදවාගෙන අර කුසලයෙන් සිත ගිලිහෙන්නේ නැතුව දිගින් දිගට පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි. ඒක රාත්‍රී කාලයට එහෙම කරන්න ඕන, දවාලටත් ඒ විදිහෙන් ප්‍රතිවේක්ෂා කරන්නට ඕන ඒ විදිහට. ඊළඟට මරණ සති සූත්‍රය දෙවනි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය ප්‍රගුණ කරනවා එතකොට මේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ඔව් ස්වාමීනි අපි ප්‍රගුණ කරනවා. එතකොට කොහොමද ප්‍රගුණ කරන්න කියලා අහුවහම එක භික්ෂුවක් කියනවා ස්වාමීනි මම කල්පනා කරන්නේ මට හෙට දවස වෙනකන් ජීවත් වෙන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා අද දවස ඇතුළත මට මේ එක දවස ජීවත් වෙන්න ලැබුණොත් ඒ දවස මට හොඳටම ඇති තථාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රගුණ කරන්න කියලා හිතාගෙන මම ආයෙ හෙටක් ගැන අපේක්ෂාවක් නොතබා අද දවස තුල සිහියෙන් යුක්තව ගුණධම් වඩන්න උත්සාහ කරනවා. ඒතර තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. කොහොමද වඩන්නේ? ස්වාමීනි මං කල්පනා කරන්නේ හෙටක් නෙමෙයි මට මේ එක වරුවක් ජීවත් වෙන්න ලැබෙයි දන්නේ ඊළඟ වරුව ගැන කල්පනා කරන්න බෑ දැන් ඉන්නේ දවල් කාලේ නම් රැය ගැන හිතන්න බෑ ඉන්නේ රාත්‍රියේ නම් දහවල ගැන හිතන්න බෑ මේ එක කාල පරිච්ඡේදයක් එක වරුව මට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඒකත් මට ලොකු දෙයක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රගුණ කරන්න කියලා එහෙම හිතලා ඊළඟ වරුව ගැන අපේක්ෂා අතහැරලා මේ වරුව ඇතුළත සති සම්පජඤ්ඤය ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා ඊළඟට තව භික්ෂුවක් කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩන කොහොමද වඩන්නේ ස්වාමීනි මම කල්පනා කරනවා එකවරක් පිණ්ඩපාත ගිහිල්ලා විල්ලා දානි ටික වළඳලා ඉවර වෙනකන්වත් ජීවිතේ විශ්වාස නැහැ. ඒ නිසා දානි ටික වළඳුවෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ගැන මම හිතන්නේ නැතුව අර පිණ්ඩපාතේ වඩිනකොට ආපහු වඩිනකොට දානි ටික වළඳනකොට මම සිහියෙන් නුවණින් ඒ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ ඒ කාලවකවානුව තුළ මම ධර්මයේ ප්‍රගුණ කරන්න අවස්ථාව යොදා ගන්නවා. ඊට පස්සේ තව භික්ෂුවක් සිහිපත් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වන්න. ඔබ වහන්සේ කොහොමද වඩන්නේ කියලා හොවම කියනවා. ස්වාමීනි මට එච්චර කාලයක්වත් ජීවිතේ පවතී කියලා වැටහෙන්නේ නැහැ. මට හිතෙන්නේ මේ බප්පිඩු කිහිපයක් අනල වළඳනකම් අපේ ජීවිතේ රැකීද කියලා කියන්නත් බෑ. ඒ නිසා ගොඩාක් කාලය කියන එක පැත්තකින් තියලා මේ බත් පිඩු 3-4ක් වළඳනකම්වත් මගේ ජීවිතේ රැකුණොත් ඇති කියන අදහසින් ඒ කාල සීමාව මම උපරිම සිහිනුවණින් කටයුතු කරන්න උත්සාහ කරනවා. තව භික්ෂුවක් කෙනා මමත් මරණ සතිය වන්න ඔබ වහන්සේ කොහොමද වඩන්නේ කියලා අහනවා ස්වාමීනි බත් පිඩු 3-4ක් නෙමෙයි එක බත් පිඩක් අනලා ගිලිනකම්වත් ජීවිතේ රැඳෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා මම දෙවෙනි බත් පිඩ ගැන අපේක්ෂාවක් තියන්නේ නැතුව මේ වළඳන එක්බත් පිට අනන මොහොතේ කටට ගන්න මොහොතේ හපන මොහොතේ ගිලින මොහොතේ මම සිහිනුවන පවත්වාගෙන මරණ සතිය මුල් කොටගෙන සති සම්පජඤ්ඤය උපදවා ගන්න උත්සාහ කරන. තව භික්ෂුවක් කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩන. කොහොමද ඔබ වහන්සේ වඩන? ස්වාමීනි මම කල්පනා කරන්නේ හුස්මක් අරගෙන හුස්මක් පිට කරන තෙක් අපේ ජීවිතේ රැකෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා දෙවෙනි හුස්ම ගැන මම බලාපොරොත්තුවක් තියාගන්න නැතුව එක හුස්මක් අරගෙන පිට කරන කාලය තුළ හුස්ම ගැනීම පිට කිරීම කියන කරුණ පිළිබඳව සිහිනුවන උපදවාගෙන ධර්මයේ ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා. තව භික්ෂුවක් කියනවා මමත් මරණ සතිය වන් ඔබ වහන්සේ කොහොමද වඩන්නේ කියලා අහුවම ස්වාමීනි ඇතුළට ගත්ත හොස්ම ටික පිට කරගන්න තරම් කාලය තියෙයිද එතකන් ජීවත් වෙයිද කියලා කියන්න බෑ පිටට කරපු හුස්ම ටික ආපහු ඇතුළට ගන්න පුළුවන් වෙයිද නැහැ. ඒ නිසා ස්වාමීනි ආස්වාස ප්‍රස්වාස ගැන අපේක්ෂාවක් තියන්නේ නැතුව ආස්වාස කරන මොහොතේ ආස්වාසය ගැන සති සම්පජඤ්ඤය උපදවා ගන්නවා. ප්‍රස්වාස කරනවා නම් ආය ආස්වාස කිරීමක් ගැන අපේක්ෂා කරන්නේ නැතුව ඒ ප්‍රස්වාසය ගැන සති සම්පජඤ්ඤය උපදව ගන්න උත්සාහ කරනවා. මම එහෙමයි මරණ සතිය වඩන්නේ. බුදුහාමුදුරෝ සාදුකාර දීලා එතනදී සිහිපත් කරනවා මහණෙනි මේ අවසාන භික්ෂුන් වහන්සේලා සිහිපත් කරපු හැටියට එක ආස්වාස ප්‍රස්වාසයක් එක බත් පිඩක් මුල් කොටගෙන සිහිය පවත්තමින් මරණය සිහි කරමින් යම්කිසි කෙනෙක් ධර්මයේ ප්‍රගුණ කරනවා නම් අන්න ඒ තනත්තා තමයි අප්‍රමාදී කියන්නට පුළුවන්. අර එක දවසක් ගැන හිතාගෙන කටයුතු කරන එක ප්‍රමාද වැඩි. නිසා මහණෙනි නුඹලත් අන්න ඒ විදිහට මරණය සිහි කර කර මේ මරණය සිහි කරන්නේ මොකටද? මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා හිත හිතා ඉන්නනේ. මරණය සිහි කරගෙන ජීවිතයේ අස්තිර බව තේරුම් අරගෙන වැඩි වෙලාවක් ජීවත් වෙන්න නැහැ කියන බව දැනගෙන ඒ කෙටි වෙලාව තුළ සති සම්පජඤ්ඤය ප්‍රගුණ කරන්නට වෑයම් කළ යුතුයි. එසේ යමෙක් පුහුණු කරනවා නම් ඒ මරණ සතිය මහත් ඵලගෙන දෙනවා මහත් ආනිසංසගෙන දෙනවා නිවන් මඟට බැසගැන්මක් වෙනවා නිවන කෙලවර කොට පවතින්නක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා මරණ සතිය වැඩිම කියන එක විශේෂයෙන් සිහිය උපදවා ගන්න, නිවන පිළිබඳ සිහිය උපදවා ගන්න, නිවන පිළිබඳ වීරිය උපදවා ගන්නත් ප්‍රධාන කාරණයක් වෙනවා මරණ සතිය ප්‍රගුණ කිරීම. එහෙමයි ස්වාමින්වහන්සේ ඔතෙන්දී මේ තවත් වැදගත්ම දෙයක් හිතට එනවා. දැන් ඔය ඔය ඕවයේදී විස්තර කරන්නේ ස්වාමින්වහන්සේලා ගැන. ඔව්. හොඳට භාවනා කරන ස්වාමින් වහන්සේලා ගැන. දැන් මම මේ කියන්න යන කතාව දැන් යම්කිසි ගිහියෙකුට ඕ නැත්නම් බොහෝ ගිහියන්ට හිතෙන්න පුළුවන් අපි රස්සාවල් කරනවා, අපි ගේදරවල් වල වෙනත් කටයුතු වැඩ කරනවා, දරුවෝ බලා ගන්න තියෙනවා, එහෙම දේවල් හිතන්න පුළුවන්. නමුත් ඒකටත් උත්තරේ ස්වාමින් වහන්සේගේ දේශනාවෙම තිබ්බා ලෝභ, ద్వේෂ, මෝහ වලට අසු නොවි හැම විටම අලෝභ, අද්වේෂ, අමෝහ යන தත්වයන් පැවැත්වීමට අවශ්‍ය වීරිය. ඒ ඒ කියන්නේ එතනත් ඇත්තටම තියෙනවා නම් එතනත් ලොකු භාවනාවක් වෙන්නේ. අපි එදිනදා ජීවිතය ගිය වශයෙන් ගත කරනකොටත් අපේ හිත යන්නේ කොයි පැත්තටද කියන එක අවදියෙන් ඉන්න පුළුවන් නම් අපි ඕනවට වඩා ඇලීම් ගැටීම් මෝහයට ලක් වෙනවා නම් එතෙන්දී අපි ඒක තේරුම් අරගෙන ඒකෙන් ඉවත් කරගන්න අවශ්‍ය වීරිය පිළිබඳව ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා දේශනාවේ. ඒකත් මේකට අඩංගුයි නේද ස්වාමීන් වහන්සේ? ඒකත් ඇතුළත් වෙනවා. දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ වඩ්ඩී සූත්‍රයේහි දේශනා කරනවා විශේෂ කාරණයක් අපට යම් කෙනෙකුට කරුණු 10ක් දියුණු කරන්න පුළුවන් ආර්ය અભිවෘද්ධිය හැටියට. ඒ කරුණු 10 හැටියට දක්වන්නේ කෙත්තවත්තු, ඒ කියන්නේ කෙත්වතු, ධන ධාන්‍ය, පුත්‍ර ධාරා, ඒ කියන්නේ අමුදරුවන්, දාස කර්මකාරකාදීන් ඒ කියන්නේ Tamanට උපකාර කරන දැසිදස්සන් පෝෂණය කිරීම ඊළඟට ගව මහේෂාදී සතුන් ඇති දැඩි කිරීම. එතකොට ධන දාන්න කෙත්වතු පුත්‍රදාර පුත්‍රදාරාදීන් ඊළඟට දාස කර්මකාරාදීන් ඊළඟට සිව්පා සතුන්. එතකොට මේ කියන කාරණා වලින් වැඩිම ආර්යමය અભිවෘද්ධියක් බවට පත් වෙන්නේ සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ කරුණු සමග වඩනකොට. එතකොට මේ කාරණා 10 දක්වනවා ආර්යමය અભිවෘද්ධිය හැටියට. එතකොට දැන් සාමාන්‍ය කෙනෙක් ධන ධාන්‍ය ආදියෙන් වැඩුණට ඒක ආර්ය અભිවෘද්ධියක් වෙන්නේ නැහැ. පුත්‍ර ධාරාවන් අමුදරුවන් පෝෂණය කළාට ඒක ආර්ය અભිවෘද්ධියක් වෙන්නේ නැහැ. ගව මහේෂාදී සත්තු හැදුවට ඒක ආර්ය અભිවෘද්ධියක් වෙන්නේ නැහැ. දාස කර්මකාරකාදීන් පැවැත්වුවට ආර්ය અભිවෘද්ධියක් වෙන්නේ මේක ආර්ය અભිවෘද්ධියක් වෙන්නේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන කරුණු පහෙන් යුක්තව අර කරුණු වර්ධනය කරන තැනැත්තාට තමයි මේ කරුණු 10 ආර්යමය અભිවෘද්ධියෙන් અભිවෘද්ධියටපත් වීමක් කියලා දක්වලා තියෙන්නේ. එතකොට කෙනෙකුට ජීවිතේ පවත්වන්නට ධන දාන්නේ කෙත්වතු අබුදරුවන් දසිදසුන් ගව මහීෂාදී මේ ඔක්කොම තියෙන්න ඕන. එතකොට ඒක තමයි කිහි ජීවිතය කියන්නේ. හැබැයි ඒවයින් වැඩෙන්න ඕන මොන විදිහටද ආර්යමය અભිවෘද්ධියක් හැටියට. ඒක නිකන් අපායগামী અભිවෘද්ධියක් හැටියට නෙමෙයි. ආර්යමය અભිවෘද්ධියක් හැටියට වඩන්න නම් নিরතුරු සද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන කරුණු පවත්වා ගනිමින් අරවා නඩත්තු කරන්නට පුළුවන් වෙනවා. ඒ එතකොට ඒක තමයි ඔබතුමා මෙතන සිහිපත් කළේ අර හැම දෙයක්ම අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්තව කරන්නට පුළුවන් නම් තමයි ඒතනත්තාගේ ගෘහ පැවැත්ම ඒතනත්තාගේ සාංශාරික පැවැත්ම ආර්ය මාර්ගයේහි ගමන් කිරීමක්. ආර්ය මාර්ගයේහි ගමන් කරනවා කියලා කෙනෙකුට හම්බ කරන්න නැතුව ඉන්න බෑ ගිහියෙකුට. කන්නේ බොන්නේ නැතුව ඉන්න බෑ. අමුදරුවන් පෝෂණය කරන්න නැතුව ඉන්න බෑ. ගියදොර වතු පිටි ආදිය නඩත්තු කරන්න නැතුව මිලදී ගන්න නැතුව ඉන්න බෑ. ඒ ඔක්කොම අවශ්‍යයි. හැබැයි ඔක්කොම ගත යුත්තේ කුමක් සඳහාද? තෘෂ්ණා බරිතව ඉන්ද්‍රිය පිනවන්නට නෙමෙයි ආර්යමය અભිවෘද්ධියක් සඳහා. ඉතින් අන්න ඒ සඳහා තමයි අපට නිතර නිතර අර අපාය බය සිහි කරමින් මරණ බය සිහි කරමින් ඊළඟට ආරයන් වහන්සේලා ගිය ගමන් මඟ සිහි කරමින් මේ කටයුත්ත සති සම්පජඤ්ඤයෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් කරගන්නට උත්සාහ කළ යුත්තේ ඒ ගමන් මාර්ගය ආර්ය මාර්ගයක් බවට පමුණවා ගන්න. එහෙම නැති වුණොත් දැන් අපි අර කුසීත කාරණා ටිකමනේ අපි පැහැදිලි කළේ ආරම්භක ධාතු හැටියට එකම සාධකය කෙනෙකුට කුසීත වෙන්න කරුණක් වෙන්න පුළුවන් කෙනෙකුට වීර්ය උපදවන්න කරුණක් ඒ වගේ අබුදරු ගේදොඩ ඉඩකඩම් කෙත්වතු දැසිදස්සන් ආදී මේ සමස්ත ලෞකික කාර්යභාරය කෙනෙකුට අපාය මාර්ගයක් වෙන්නත් පුළුවන් කෙනෙකුට නිර්වාණ මාර්ගයක් වෙන්න පුළුවන්. එතකොට අපි එතනදී මනස පවත්වන විදිහත් එක්කලා ඉතින් ඒක ඒක තාමත්ම වැදගත් වෙනවා. එහෙමයි ඊළඟට ඔබතුමා තව කාරණයක් සිහිපත් කළා. ඒකත් මට හිතුණා තව යමක් ඒ ගැන සිහිපත් කළොත් හොඳයි කියලා. බෝසතාණන් වහන්සේලා සමහර අවස්ථාවල තිරිසන් ආදී ආත්මවල උපදිනවා. එතකොට බෝසත්තරයෙකුගේ තිරිසන් භවයේ ඉපදීම සුවිශේෂ කාරණා. විශේෂයෙන් විවරණ ලැබුවට පස්සේ බෝසත්වරයෙක් ඒ විදිහට තිරිසං ආත්ම භාවයක උපදිනවා නම් උපදින්නෙම යම් අත්දැකීමක් ලැබීම සහ සාංශාරික කර්ම වේගයක් නිවා කිරීම ආදී සුවිශේෂ අර්ථයක් දකිමි. ඒ නිසා ඉබඳු බෝසත්වරයෙක් වැඩුණු බෝසත්වරයෙක් තිරිසං ආදී ආත්ම භාවයකට පැමුණුනා කියලා උන්වහන්සේට සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් ඕන වෙලාවක එතනින් නික්මෙනකොට යලි මනුලොවට යලි දෙව්ලොවට එන්න. හැබැයි සාමාන්‍ය ප්‍රතඥයෙක් ඒ සතර පායෙන් තැනකට වැටුණොත් ආපහු පිරිහිගෙන පිරිහිගෙන පිරිහිගෙන ගිලා කල්ප කොතෙක් ගත වෙනවද හිතා ගන්න බෑ ආපහු එන්න ඒ නිසා අර කන කැස් බෑව විය සිදුරෙන් අහස දැකීමේ උපමාව දක්වනවා ඉතින් බෝසත් චරිතය කියලා කියන්නේ අර අපි පසුගිය සතියේ කතා කළානේ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සඳහා අවශ්‍ය පැතුම ස්ථාපිත වෙන්නට මනෝ ප්‍රනිධාන වශයෙන් සත්සංඛ්‍ය කල්පලක්ෂයකොත් ඊළඟට වාප්‍රනිධාන වශයෙන් නවාසංඛ්‍ය කල්පලක්ෂයකොත් මේක පුහුණු කරනවා ඊට පස්සේ මේක තහවුරු වෙනවා ඒ තහවුරු වුණාට පස්සේ උන්වහන්සේ මේ විශ්වයේ කවර ආත්ම භාවයක උපන්නා වුණා ඒ තමන්ගේ පැතුම ගිලිහෙන්නේ නැහැ ඒ පැතුමත් එක්කලා අවශ්‍ය තැනට යන්න පුළුවන් හැබැයි එහෙම තහවුරු නොවුණු පුතඥයාට සාමාන්‍ය පුද්ගලයාට අර දුගතියකට වැටුණොත් එතනින් පිරිහීමක් විනා ආයේ සිහි නුවණින් ගොඩවීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි සංසාරේ තියෙන භයානකම. ඒ නිසා මේ බෝසත්වරයෙකුට තියෙන ඒ අවස්ථාව ඉතාම සුවිශේෂ අවස්ථාව සාමාන්‍ය කෙනෙකුට ඒ අවස්ථාව කොහෙත්ම ඇත්තේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වුණත් බෝසත්වරයෙකුට පවා පවා ඒ தত্ত্বය ඒ කියන්නේ බෝසත්වරයෙකුට ඒ කියන්නේ බෝධිසත්ව ප්‍රාර්ථනාව තිබුණා කියලා හැම බෝසත්වරයෙක්ම එක මට්ටමකට වැටලා නැහැ නේ වැඩෙන්න කාලයක් ගත වෙනවා. ඒතකොට නොඇඩුණු අවස්ථාවේ බෝසත්වරයාට පවා නොදැනම දුගතියට වැටෙන්නට සිද්ධ වෙනවා. ඒතකොට එහෙම වැටුණා වුණත් ಗುಣ වඩන කෙනෙක් නිසා යම් විශේෂත්වයක් තියෙනවා. ඒ තිබුණා වුණාට එහෙම වැටුණාට පස්සේ දිගින් දිගට පිරෙහෙන්න තියෙන ඉඩකඩ වැඩි අර මට්ටමට මනස වැඩිලා නැත්තම්. ඉතින් එතකොට ඔබතුමා කිව්ව කාරණේ වැදගත් වෙනවා. ඒ කියන්නේ බෝසත්තරේකට පවා ඒ தත්ත්වය අතික්‍රමණය කරන්න බැරි නම් සාමාන්‍ය අපි ගැන කවර කතාවද? අන්න ඒ නිසා මේ ලද අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන කියන ආකාරයෙන් සිතීම ඉතාමත්ම වැදගත් ඒ වගේම ස්වාමීන් වහන්සේ දියුණු වෙච්ච බෝසත්වරයෙකුට පවා අත්දැකීම් ලබා ගන්න හරි එහෙම ආත්ම භාවයකට ගියා වුණත් ඒ தത്വයේදී <laughs> ධ්‍යාන වගේ දේවල් ලබන්න බෑනේ ලබන්න බෑ ලබන්න බෑ එතන තියෙන පරිහානිය පරිහානියම තමයි ඒ කියන්නේ පරිහානියම තමයි අනිත් ඇඟ ඔව් අන්‍ය සත්වයින්ට වඩා යම් විශේෂයක් තියෙන්න පුළුවන්. නමුත් උපදිලා තියෙන්නේ අකුසල් සිතකින්. ඒ කියන්නේ අකුසල විපාක සිතකින්. ඒ නිසා ඒ සිත ඊටාම දුර්වලයි. කය දුර්වලයි. එතකොට මොළය ස්නායු පද්ධතිය පිහිටලා තිබුණත් ඒවා අතිශයින් දුර්වලයි. ඒ නිසා බෝසත්තරයෙක් එතනට පැමුණා වුණත් බෝසත්තරයාට පවා සිල් රකින්න, ගුණධම් වඩන්න, භාවනා කරන්න, ධානය වඩන්න කිසිදු අවස්ථාවක් නැහැ. ඒතරම් වැඩිම මනසක් ඇති කෙනෙකුටත් එහෙමනම් නොයඩුණු සාමාන්‍ය කෙනෙකුට කවර කතාද? එහෙමයි ස්වාමින්වහන්ස. ඊ타මත්ම පැහැදිලි. නැවත වරක් මම කියන්න කැමති මේ වහගෙන ඉන්නකොට අපිට ඇති වෙ යුත්තේ බය නෙවෙයි සසරේ බිය ප්‍රඥාවෙන් දැකීම තමයි ඊ타මත්ම වැදගත් වෙන්නේ. නැත්නම් හිතනවා අපි හරිම හෙල්ප්ලස් කියලා. එහෙම දෙයක් නෙවෙයි. අපිට මේ ධර්මයේ තියෙනවා ගොඩේන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.